ආයුබෝවන්. අදත් අපි බොහොම වැදගත් කාරණයක් ගැන ගැඹුරින් කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඔව් අද අපි තෝරගත්තේ මජ්ක්‍ධිම නිකායේ යන සැල්ලේක සූත්‍රය. සැල්ලේක සූත්‍රය. ඒ කියන්නේ නිකලස් ජීවිතය ගැන කියවෙන එක නේද? හරියටම හරි. කෙලස් අඩු කරගත්තු පිරිසිදු ජීවිතයක් කියන්නේ මොකක්ද? ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද කියන එක තමයි මේකේ තියෙන්නේ. හ්ම්. ඉතින් මේ මූලාශ්‍රය දිගහැරෙන්නේ කොහොමද? කවුරු අතර වෙන සාකච්ඡාවක්ද මේක? මේක වෙන්නේ සරත් නුවර ජේතවනාරාමේදී ආයුෂ්මත් මහාචුන්ද හාමුදුරුව තමයි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නේ. මහාචුන්ද හාමුදුරුව මොකක්ද උන්වහන්සේ අහන ප්‍රශ්නේ? උන්වහන්සේ අහනවා මේ ලෝකය ගැන ආත්මය ගැන අපි තුල ඇතිවෙන නොඑක් විදිහ වැරදි මත වැරදි දෘෂ්ටි තියෙනෝනේ. ඔව් ඔව් තියෙනවා. අනේ වැරදි අදහස් කොහොමද නැති කරගන්නේ? අයින් කරගන්නේ කියලා තමයි උන්වහන්සේ අහන්නේ. බොහොම කාලීන ප්‍රශ්නයක් වගේ. ඉතින් මොකක්ද බුදුහාමුදුරන්ගේ පිළිතුර? පේතර බොහොම පැහැදිලි උන්වහන්සේ කියනවා ප්‍රඥාවෙන් ඒ කියන්නේ නුවණින් යථාර්ථය දකින්න ඕනේ කියලා. යථාර්ථය දකින්නවා කියන්නේ. ඒ කියන්නේ මේක මගේ නෙවෙයි මම මේක නෙමෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන හරහා දේවල් තියෙන විදිහටම දකින්න එක. එහෙම දකිද්දී අර වැරදි දෘෂ්ටි ඒවා ඉබේම වගේ නැටි වෙලා යනවා. අයින් වෙලා යනවා. නුවණ පහළ වෙනකොට මිත්‍යාවට ඉඩක් නැහැ වගේ දෙයක්. හැබැයි මෙතන තව වැදගත් පැහැදිලි කිරීමක් වෙනවා. මොකද සමහරු වැරදියට හිතාගෙන ඉන්න පුළුවන්ලු. මොකක් ගැනද? අර ධානා වඩන එක ගැන. පළවෙනි ධානයේ ඉඳලා හතරවෙනි ධානයේ දක්වා. එහෙම නැත්නම් අරූප සමාපatti තියෙන්නේ ආකාසානං ඡායතන විඥානං ඡායතන වගේ. අන්ද ඒ වගේ දේවල් ලැබුවම ඒ සමාපatti ලැබපු ගමන් ඒක තමයි නිකලෙස් වීම ඒක තමයි සල්ලේක ප්‍රතිපදාව කියලා සමහරු වරදවා වටහා ගන්න ඉඩ තියෙනවා. ආ ඒක වැදගත් කාරණයක්. එතකොට ඒක නෙවෙයිද නිකලෙස් ජීවිතය කියන ධානය ලැබෙන එක. බුද්ධ දේශනාවට අනුව නම් ඒක කෙලින්ම නිකලෙස් වීම නෙවෙයි ඒ ධාන සමාපatti ලැබෙන එක හඳුන්වන්නේ දිඨ ධම්ම සුඛ විහාර කියලා. දිඨ ධම්ම සුඛ විහාර. ඔව් ඒ කියන්නේ මේ ජීවිතේදීම සුවසේ වාසය කිරීමක් එහෙම නැත්නම් ශාන්ත විහරණයක් ඒක හිත එකඟ කරගැනීමේ ඉහළ මට්ටම්. හිත සංසුන් වෙනවා සුවයක් දැනෙනවා හරි හැබැයි ඒක කෙලෙස් සම්පූර්ණයෙන්ම නැසීම අර මුලින් උදුරලා දාන එකම නෙවෙයි ඒක වැදගත් පියවරක් වෙන්න පුරුවන් මාර්ගයේ නමුත් සැබෑ සල්ලේක ප්‍රතිපදාව ඒ කියන්නේ නිකෙලස් ජීවිතය කියන එක ඊට වඩා වෙනස් ගැඹුරු දෙයක් එහෙනම් අපි එතනට එමු. මොකක්ද මේ සැබෑ නිකෙලස් ජීවිත සල්ලේක ප්‍රතිපදාව කියන්නේ මොකක්ද හරියටම? ඔව්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සැබෑ නිකෙලස් ජීවිතය කියන්නේ සිත කෙලසන අපිරිසිදු කරන අකුසල් තියනවනේ. අන්න ඒවා හරියට අඳුනගෙන ඒවයින් මිදෙන්න ඒව නැති කරන්න සිත දැඩිව පිහිටුවා ගන්න එකටයි. ඒකට තමයි සල්ලේක කියන්නේ. කෙලස් හූරලා අයින් කරනවා වගේ දෙයක්. හූරලා අයින් කරනවා. මම නම් මේකට විරුද්ධ පැත්තේ කෙන කුසලය හොඳ දේ වඩනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න එක. හා ඒක හරි පැහැදිලි. නිකම්ම වැලකීමක් නෙවෙයි කුසලයේ වඩන්න අදිෂ්ඨාන කරගන්න එකක්. අන්න ඒකයි. මේ විදිහට අදිෂ්ඨාන කරගන්න ඕන කරුණු 44ක් උන්වහන්සේ පෙන්වා දෙනවා. 44ක්. ඒක සෑහෙන ලොකු ගාණක් නේද? ඔව් 44ක් තියෙනවා. හැබැයි ඒකේ මූලික අදහස අල්ලගත්තම ඒක එච්චර සංකීර්ණ නෑ. මොකද මේ මූලික අදහස? මූලික අදහස තමයි හැම අකුසලයකටම හැම නරක දෙයකටම ප්‍රතිවිරුද්ධ හොඳ දෙයක් කුසලයක් තියෙනවා. ඒ කුසලය තමයි අපි දැනුවත්ව වඩන්න ඕන කියන එක. අකුසලය කරන අය අතරේ අපි කුසලය කරන්න අදිෂ්ඨානය කරගන්න ඕන. උදාහරණයක් කිව්වොත් මේමයි. හිටඬකෝ අනිත් අය විහිංසා කරයි. සතුන්ට මිනිසුන්ට හිංසා කරයි. මම නම් අවිහිංසාව පුරුදු කරනවා. හිංසාවෙන් වළකිනවා කියලා හිතන එක. හරි. අනිත් අය සොරකම් කරයි. අනුන්ගේ දේවල් හොරෙන් ගනී. මම නම් අදින්නා දාණයෙන් වැළකිනවා. නොදුන් දේ ගැනීමෙන් වැළකිනවා කියලා හිතන එක. තව කායික අකුසල් ගැන නේද ඔය කිව්වේ? ඔව්. ඒ වගේම අනිත් අය කාමයේ වැරදවා හැසිරෙයි. මම නම් කාම මිත්‍යාචාරයෙන් වැළකිනවා කියලා හිතන එක. මේවා කායික අකුසල් තුනට අදාළව. ඊළඟට වචනෙන් වෙනවා. ඔව්. අනිත් අය බොරු කියයි. මම නම් මුසාවාදයෙන් වැළකිනවා සත්‍යම කතා කරනවා කියලා හිතනවා. අනිත් අය කේලාම් කියයි මිනිස්සු ભેද කරයි මම නම් පිසුණු වචනෙන් වැළකිනවා කියලා අදිෂ්ඨාන කරනවා. අනිත් අය පරුෂ වචන කියයි රළු විදියට කතා කරයි. මම නම් පරුෂ වචනෙන් වැළකිනවා මෘදු වචන කතා කරනවා. අනිත් අය සම්පප්පලාප කියයි හිස් වචන ප්‍රයෝජනයක් නැති කතා කියයි. මම නම් සම්පප්පලාපයෙන් වැළකිනවා අර්ථවත් දේ කතා කරනවා. මේ වාචසික අකුසල් 4. කාලික 3යි වාචසික 4යි 7ක් හරි ඊළඟට. ඊළඟට මානසික අකුසල් 3. අනිත් අය අභිජ්ජාවෙන් යුක්ත වෙයි අනුන්ගේ දේට ලෝභ කරයි. මම නම් අනබිජ්ජාව පුරුදු කරනවා අලෝභී වෙනවා. ලෝභ නැතිකම. ඔව්. අනිත් අය ව්‍යාපාදයෙන් යුක්ත වෙයි තරහෙන් වෛරයෙන් ඉඳී මම නම් අව්‍යාපාදය පුරුදු කරනවා මෙත්තාව වඩනවා. අනිත් අය මිච්ඡා දිෂ්ටියෙන් යුක්ත වෙයි වැරදි මත දරයි මම නම් සම්මා දිෂ්ටිය ඇති කරගන්නවා නිවැරදි දැක්ම ඇති කරගන්නවා. දස අකුසල්පතයට අදාළ 10 මෙතකොට ওই විදිහට ආවරණය වෙනවා. ඔව් ඒ 10ම මේ සල්ලේක ප්‍රතිපදාවේ මුල් කොටස. නමුත් ඒ විතරක් නෙවෙයි. තව තියෙනවා. ඔව් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළවත් මේක දේශනා කරනවා. අනිත් අය මිච්ඡාදිෂ්ටියෙන් ඉඳී මම නම් සම්මාදිෂ්ටිය වඩනවා. අනිත් අය මිච්ඡා සංකල්ප වැරදි කල්පනා කරයි මම නම් සම්මා සංකල්ප නිවැරදි කල්පනා වඩනවා. මිච්ඡා වාචා කම්මන්ත ආජීවවලට තේමයි එතකොට. අනිවාර්යෙන්ම අනිත් අය මිච්ඡා වාචා වැරදි වචන කතා කරයි මම නම් සම්මා වාචා නිවැරදි වචන පුරුදු කරනවා. අනිත් අය මිච්ඡා කම්මන්ත වැරදි ක්‍රියා කරයි මම නම් සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියා පුරුදු කරනවා. අනිත් අය මිච්ඡා ආජීව වැරදි ජීවිකාව කරයි මම නම් සම්මා ජීව නිවැරදි ජීවිකාව පුරුදු කරනවා ව්‍යායාම සති සමාධි වලටත් යමද ඔව් අනිත් අය මිච්ඡා වායාම කරයි මම නම් සම්මා වායාම පුරුදු කරනවා අනිත් අය මිච්ඡා සති වැරදි සිහිය පවත්වයි මම නම් සම්මා සති නිවැරදි සිහිය පුරුදු කරනවා අනිත් අය මිච්ඡා සමාධි වඩයි මම නම් සම්මා සමාධි පුරුදු කරනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ටම ආදාළව මිච්ඡා මාර්ගෙන් මිදිලා සම්මා මාර්ගයේ යන්න අදිෂ්ඨාන කරගන්න එකත් සල්ලේඛයක්. ඔව්. ඒ විතරක් නෙවෙයි තව තියෙනවා අනිත් අය මිච්ඡා ඥාන වැරදි ඥාන ඇති කරගන්නේ මම නම් සම්මා ඥාන නිවැරදි ඥාන ඇති කරගන්නවා අනිත් අය මිච්ඡා විමුක්තිය වැරදි මිදීම ලබයි මම නම් සම්මා විමුක්තිය නිවැරදි මිදීම ලබනවා කියලා අදිෂ්ඨාන කරගන්න එකත් මේකට අයිතියි සම්මා ඥානේ සම්මා විමුක්තිය කියන්නේ අරහත් ඵලයට අදාළ දේවල් නේද ඔව් මාර්ගඵලවල ඉහළම අවස්ථා එතකොට මේක මුල ඉඳන් අගටම යන ප්‍රතිපදාවක් හරිම පුලුල් පරාසයක් ආවරණය කරනවා එහෙනම් තව කරුණු තියෙනවද තව තියෙනවා තව අකුසල සහ ඒවට ප්‍රතිවිරුද්ධ කුසල යුගල විදිහට පෙන්නනවා. අනිත් අය තීන මිද්දෙන් නිදිමත සහ අලසකමෙන් යුක්ත වෙයි. මම නම් තීන මිද්දෙන් මිදෙනවා වීරිය වඩනෝ. අනිත් අය උද්දච්චයෙන් සිතේ විසිරීමෙන් යුක්ත වෙයි. මම නම් උද්දච්චයෙන් මිදෙනවා සිත එකඟ කරගන්නවා. අනිත් අය විචිකිච්ඡාවෙන් සැකයෙන් යුක්ත වෙයි. මම නම් විචිකිච්ඡාවෙන් මිදෙනව ශ්‍රද්ධාව ඇති කරගන්නවා. කරුණු විමසලා තේරුම් ගන්නවා. ක්‍රෝධය වෛරය වගේ ඒවත් තියෙනවා ඇතේ. ඔව් අනිත් අය ක්‍රෝධ කරයි මම නම් ක්‍රෝධ නොකරනවා අක්‍රෝධය වඩනවා අනිත් අය උපනාහයෙන් වෛර බැඳීමෙන් යුක්ත වෙයි මම නම් වෛර නොකරනවා ඖපනාහය වඩනවා හරි. අනිත් අය මක්කයෙන් ಗುಣ මක්කුකමෙන් යුක්ත වෙයි මම නම් ಗುಣ මක්කන්නේ නෑ අමක්කය වඩනවා අනිත් අය පලාසෙන් එකට එක කිරීම තරංගකාරීත්වයෙන් යුක්ත වෙයි මම නම් පලාසයෙන් මිදෙනවා අපලාසය වඩනවා. ඉස්සා මච්චරිය කියන්නේ ඉරිසියාව මසුරුකම. ආ නේ ඒවත් තේනවා. අනිත් අය ඉසාවෙන් ඉරිසියාවෙන් යුක්ත වේ මම නම් ඉරිසියා කරන්නේ නෑ අනිස්සාව වඩනවා මුදිතාව වඩනවා අනිත් අය මච්චරියෙන් මසුරුකමෙන් යුක්ත වේ මම නම් මසුරු නෑ අමච්චරිය වඩනවා දන් දෙනවා පරිත්‍යාග කරනවා සූක්ෂම කෙලෙස් වගේ ඒවත් යනා වගේ මට හිතෙන්නේ ඕ අනිත් අය සාඨේයෙන් කපටිකමෙන් වාංචනිකකමෙන් යුක්ත වේ මම නම් කපටි නෑ. අසාටේය වඩනවා අවංක වෙනවා. අනිත් අය මායාවෙන් තමන්ගේ දොස් වසන් කිරීමෙන් යුක්ත වේ. මම නම් මායාකාරී නෑ. අමායාව වඩනවා, විවෘත වෙනවා. තදගති පැවතුම් ගැන තියෙනවා. අනිත් අය තම්බෙන් තදගතිය මුරණ්ඩුකමෙන් යුක්ත වෙයි. මම නම් මුරණ්ඩු නෑ. අතම්බය වඩනවා මොලොක් වෙනවා. අනිත්‍ය සාරම්භයෙන් අහංකාරකම අනු නික්මවා යාමේ ගතියෙන් යුක්ත වෙයි. මම නම් අහංකාර නෑ. අසාරම්භය වඩනවා. නිහතමානී වෙනවා. මානෙ ගැන තැති. අනිත්‍ය මානෙන් මැනීම උඩගුකමෙන් යුක්ත වේ. මම නම් මානෙන් මිදෙනවා, නිහතමානී වෙනවා. අනිත් අය අතිමාණයෙන් අධිකමාණයෙන් යුක්ත වේ මම නම් අතිමාණයෙන් මිදෙනවා. මදය ප්‍රමාදය ඔව් අනිත් අය මදයෙන් කුලය ධනය තරුණකම ආදී නිසා මත්වීමෙන් යුක්ත වෙයි මම නම් මදයෙන් මිදෙනවා අමදය වඩනවා අනිත් අය ප්‍රමාදයෙන් කුසල් දහම් වැඩිීමේදී පමාවීමෙන් යුක්ත වෙයි මම නම් ප්‍රමාද වෙන්නේ නැහැ අප්‍රමාදය වඩනවා සිහියෙන් ඉන්නවා එතකොට දැන් මේ කීයෙන් කීයක් විතර අපි කතා කළාද 44ට ලං වෙලා වගේ ඔව් අපි ගොඩක් දුර ආවා තව ටිකයි තියෙන්නේ අනිත් අය දුබ්බච වෙයි කීකරු නැති කියන දේ අහන්න නැති අය වෙයි. මම නම් සුවච වෙනවා කීකරු කියන දේ අහන කෙනෙක් වෙනවා. පාප මිත්‍ර සේවනය. ඒකත් වැදගත්. අනිත් අය පාප මිත්‍රයන් ඇසුරු කරයි. මම නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා. අශ්‍රද්ධාව. අනිත් අය අශ්‍රද්ධාවෙන් යුක්ත වෙයි. තෙරුවන් ගැන විශ්වාසයක් නැති. මම නම් ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. අහිරිකානොත් අප්ප පවට බය ලැජ්ජ නැතිකම. හරියටම. අනිත් අය අහිරිකයෙන් පවඩ ලැජ්ජා නැතිකමින් යුක්ත වෙයි. මම නම් හිරියෙන් යුක්ත වෙනවා. අනිත් අය අනුත්ප්පයෙන් පවට බිය නැතිකමින් යුක්ත වෙයි. මම නම් උත්ප්පයෙන් පවට බියෙන් යුක්ත වෙනවා. ඇසීම පිරීම අඩුකම ගැන අනිත් අය අල්පශ්‍රත වෙයි ධර්මය අහලා නැති දැනුම අඩු මම නම් බහුශ්‍රත වෙනවා ධර්මය අහලා දරාගෙන දැනුම තියෙන කෙනෙක් වෙනවා කුසීතකම කම්මැලිකම අනිත් අය කුසීත වෙයි කම්මැලි මම නම් ආරද්ධ වීරිය ඇති කරගන්නවා වීරිය වඩනවා සිහිය නැතිකම අනිත් අය මුට්ටසති වෙයි සිහිය මුලා වූ මම නම් උපට්ඨිත සතිය ඇති කරගන්නවා පිහිටුවාගත් සිහියෙන් යුක්ත වෙනවා ප්‍රඥාව නැතිකම අනිත් අය දුෂ්ප්‍රඥ වෙයි නුවණ නැති මම නම් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා අන්තිම එක අන්තිම එක තමයි අනිත් අය සම්දිට්ටි පරාමාසි ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගී වෙයි ඒක ටිකක් දිගයි වගේ මොකක්ද ඒ කියන්නේ ඒ කියන්නේ තමන්ගේ දෘෂ්ටිවල තදින් එල්බගෙන ඒවමයි හරි කියලා හිතාගෙන ඒව අතහරින්න අමාරු කෙනෙක් වෙනවා කියන එක. ආ අන්තවාදී වගේ. ඔව් ඒ වගේ. ඉතින් එහෙම අය ඉන්නකොට මම නම් අසන්දිට්ටි පරාමාසී අනන දානගාහි සුප්පඩි නිස්සග්ගිය වෙනවා කියලා හිතන එක ඒ කියන්නේ දෘෂ්ටිවල එල්බේ ගන්න නෙටුව ඒවා පහසුවෙන් අතහරින්න පුළුවන් කෙනෙක් වෙනවා කියන එක. එතකොට ඔන්න ඔය 44 තමයි සල්ලේක ප්‍රතිපදාවට අදාළ කරුණු. හරිම පුළුල් විස්තරයක්. ඔව්. මේ හැම එකකදීම වෙන්නේ අකුසලයේ හඳනාගෙන අනිත් අය එක කළත් තවන් ඒකෙන් මිදිලා ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයේ දනුවත්ව වඩන්න අදිෂ්ඨාන කරගන්න එක. ඉතින් මේ කුසල් කරන්න හිතන එක ගැනත් විශේෂ දෙයක් කියනව නේද? ඔව් බුදුහාමුදුරුවෝ කියනවා මේ වගේ කුසලයක් කරන්න හිතක් ඇති කරගන්න එක පවා චිත්තෝත්පාදේ පවා මහත්ඵල මහානිසම්සයි කියලා. කියන්නේ හිතන එකත් ලොකු දෙයක්. ඒක ඇත්තදම දිරිගැන්වීමක්. ඉතින් මේ සල්ලේක ප්‍රතිපදාවේ වැදගත්කම තවදුරටත් පැහැදිලි කරන්න උන්වහන්සේ උපමා කීපයකට පාවිච්චි කරනවා. උපමා මොනවද? එකක් තමයි භයානක පාරක් හෝ තොටුපොළක් පිළිබඳ උපමාව. උන්වහන්සේ කියනවා අර අපි කතා කරපු හැම අකුසලයක්ම හිංසාව, සොරකම, බොරු කීම ආදී හරියක භයානක අනතුරුදායක පාරක් වගේ එහෙම නැත්නම් ඈතර වෙන්න අමාරු භයානක තොටුපොළක් වගේ කියලා. හරි. ඊට පස්සේ කියනවා ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය, අවිහිංසාව, සත්‍යවාදී බව ආදී ඒ භයානක පාර මඟහැරලා යන්න තියෙන හොඳ ආරක්ෂිත පාරක් වගේ. එහෙම නැත්නම් අර භයානක තොටුපොළ මඟහැරලා එතර වෙන්න තියෙන ආරක්ෂිත තොටුපොළක් වගේ කියලා. හැම අකුසල් කුසල් යුගලයකටම මේ උපමාව ගලපලා පෙන්වනවා. ඒක හරිම පැහැදිලි. වැරදි පාරෙන් අයින් වෙලා හරි පාරේ යනවා වගේ. අන්න ඒක. ඊළඟට තව උපමාවක් තියෙනවා පරියාදාන සහ වූපසම ගැන. ඒ මොකක්ද? පරියාදාන කියන්නේ පහලට ඇදලා දානවා නැතිබංග ස්ථාන කරනවා වගේ අදහසක්. වූපසම කියන්නේ ශාන්ත භාවයට ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා වගේ දෙයක්. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා අර කලින් කියපු හැම අකුසලයක්ම සත්වයා පහලට ඇදලා දානවා පරිහානියටපත් කරනවා කියලා. අකුසල් වලින් පෙරහෙනවා. ඕ ඒ වගේම ඒ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලය අවිහිංසාව අලෝභය සම්මා දිට්ඨිය ආදී සත්වයා ශාන්ත භාවයට ශ්‍රේෂ්ඨත්වයටපත් කරනවා. උසස් තැනකට ගේනවා කියලා. හැම කුසලයක්ම ඌපසමයක් ශ්‍රේෂ්ඨත්වයට හේතුවක් කියලා පෙන්වනවා. ඒකත් හරිම ප්‍රබලයි. කුසල් අපිව උඩට උස්සනවා. ඔව්. ඊළඟට තියෙනවා අර මඩේරීමේ උපමාව. ආ, ඒකම අහලා තිනෝ. උන්වහන්සේ කියනවා චුන්ද Tamanම මඩේ එරිලා ඉන්න කෙනෙකුට තවත් මඩේ එරිච්ච කෙනෙක්ව ඒ මඩෙන් ගොඩගන්න බෑ නේද කියලා අහනවා. බෑ තමයි. අන්න ඒ වගේම Tamanම দমনය වෙලා නැත්නම් Tamanම හික්මිලා නැත්නම් Tamanම කෙලෙස් වලින් නිවිලා පිරිනිවන් පාලා නැත්නම් එයාට බෑලු අනුන්ව দমনය කරන්න, හික්මවන්න, කෙලෙස් නිවන්න. පිරිනිවන් මගට යොමු කරන්න. ඒ කියන්නේ අනුන්ට උදව් කරන්න කලින් අනුන්ට මඟ පෙන්වන්න කලින් Taman ඒ තත්වයටපත් වෙලා ඉන්න ඕන. අන්න හරි. මුලින්ම Taman හික්මෙන්න ඕන, Taman දියුණු වෙන්න ඕන, Taman මඩෙන් ගොඩ එන්න ඕන, අනිත් අයව ගොඩ ගන්න නම්. ඒක හරිව වැදගත් පාඩමක්. ඇත්තමම. එතකොට මේ කියපු කුසල් දහම් 44 ගැන තව මොනවද කියන්නේ? පිරිණිවන් පෑමට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? උන්වහන්ස පැහැදිලි කරනවා චුන්ද මේ කුසල් දහම් 44ම ඒ ඒ අකුසල වල යෙදිලා ඉන්න අයට පිරිණිවන් පෑම පිණිස තියෙන මාර්ගයයි කියලා. ඒ කියන්නේ හැම කුසලයක්ම නිවන් මගක්. ඔව්. උදාහරණයක් විදිහට හිංසාවේ යෙදෙන කෙනාට පිරිණිවන් මඟ වෙන්නේ අවිහිංසාව. මිච්ඡා දිට්ඨියේ ඉන්න කෙනාට පිරිණිවන් මඟ වෙන්නේ සම්මා දිට්ඨිය. ක්‍රෝධ කරන කෙනාට පිරිණිවන් මඟ වෙන්නේ අක්‍රෝධය. මේ විදිහට හැම කුසලයක්ම අදාළ අකුසලයෙන් ඈතර වෙලා නිවනට යන්න තියෙන පාරක් විදිහට පෙන්වනවා. හරිම පැහැදිලි. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් මේ සල්ලේහ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ නිකලස් ජීවිතය කියන්නේ නිකම්ම ධාන ලැබීමක් වගේ දෙයක් නෙවෙයි ඊට වඩා ක්‍රියාශීලීව අකුසල් අඳුනගෙන ඒවට විරුද්ධ කුසල් දැනුවත්ව වඩන්න අදිෂ්ඨාන කර ගැනීමක් කියන එක පැහැදිලි කරනවා. ඔව්. ඒ වගේම ඒ ප්‍රතිපදාව අපිව පහළට ඇද දමන අකුසල් වලින් මුදවලා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන බවත් අවසානයේ හැම කුසලයක්ම පිරිනිවන් මගට දුරුටුවක් බවත් පෙන්වා දිනෝ. ඊට පස්සේ උන්වහන්සේ මහා චුන්ද හාමුදුරුවන්ට මොනවද කියන්නේ? උන්වහන්සේ දේශනාව අවසන් කරන්නේ මෙහෙමයි. චුන්ද ශාස්ත්‍රවරයෙක් ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් යමක් කළ යුතුද හිතසුව පිණිස යමක් කළ යුතුද මම ඔකට ඒ කළා. චුන්ද මෙන්න තිනෝ ගස්මුල්. මෙන්න තිනෝ ශුන්‍යාගාර පාලුතෙන්. චුන්ද ගිහින් භාවනා කරන්න ප්‍රමාද වෙන්න එපා. පසුව පසුතැවිලි වෙන්න එපා. මේක තමයි ඔබට මගේ අනුශාසනාව කියලා අවවාද කරනවා. හරිම කරුණාවන්ත අනුශාසනාවක්. ඔව්. ඉදි මහා චුන්දහාමුදුරුවෝත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව බොහොම සතුටින් පිළිගත්තා කියලා සඳහන් වෙනවා. එහෙමනම් අද අපි මේ සල්ලේක සූත්‍රය අසුරෙන් නිකලස් ජීවිතය ගැන, ඒ කියන්නේ සිත පිරිසිදු කරගන්න ක්‍රියාශීලීව කුසල් වඩන හැටි ගැන බොහොම ගැඹුරින් කතා කළා. ඔව්. මේ කරුණුත් එක්ක අපිට අපි ගැනම හිතන්න මෙහෙම දෙයක් ඉතුරු වෙනව නේද? මොකද්ද? මේ අපි කතා කරපු කුසල් දහම් 44ක් තියෙනෝනේ. මේ අතරින් මගේ ජීවිතයට මේ මොහොතේ මට වැඩියම ආදාළ කරගන්න පුළුවන් මට වැඩියම අවශ්‍ය වෙන්නේ මොන කුසලයේ වඩාන්නද? සමහර විට ක්‍රෝධය අඩු කරගන්න එක වෙන්න පුළුවන්. සමහර විට කම්මැලිකම අතහරින්නට වෙන්න පුළුවන්. තමන්ට අදාළ එක තෝරගන්න එක. ඔව්. එහෙම තෝරගෙන ඒ කුසලය වඩන්න අද ඉඳලම පොඩියට හරි පටන් ගන්න පුළුවන් පළවෙනි පියවර මොකද්ද කියලා කල්පනා කරලා බලන එක වටිනවා කියලා මට හිතෙනවා. ඇත්තම ඒක හිතන්න හොඳ කාරණයක්. බොහොම ස්තුතියි අද මේ ගැඹුරු කරුණ සාකච්ඡා කළාට. ඔබතුමාටත් ස්තුතියි.